15 මත්තක් කුලිය ශ්‍රී කල්යාණි ගංගාරාමාධිපති උතුරු කොළඹ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේකකාධිකාරී කොළඹ දිස්ත්‍රික් පිරිවෙන් ගුරු උපදේශක කොළඹ කඩවත් සතර ප්‍රධාන සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජ්‍යපාද කරපොටුගල රේවත නායක ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාතුනාද පවත්වා පිළිගනිමු සාදු සාදු සාදු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 සබ්බිරේව සමාසේත සබ්බි කුම්මේත සන්තවං සපං සද්දම්ම මඤ්ඤාය සබ්බ දුක්ඛාපමුච්චති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි පින්වත් දරුවනි පිමුත්‍රි අද ධර්මදේශනාවේ මාතෘකාව සංයුක්ත නිකායේ දේවතා සංයුත්තේ කියන කොටසෙහි තියෙන සබ්බි සූත්‍රය. සබ්බි කියන්නේ සත්පුරුෂයට. ධනවත් පුරුෂය හොයාගන්න බැරිද? ඉන්නවා. මිල මුදල්, භවභෝග සම්පත්, අක්කර ගණන් ඉදන් හොඳ යාන වාහන තියනයි හොයාගත්තේ කියලා. ධනවත් පුරුෂයෝ. කුලවත් පුරුෂයෝ પરම්පරාවෙන් කියලා සමහර අය කියවන්නේ නේද? කුලවත් අයත් වෙන්න පුළුවන්. හොයන අමාරු කවුද? සත්පුරුෂයා. සත්පුරුෂයාගේ ලක්ෂණ තමයි බුදුහාර විඳින්න මේ මේ සූත්‍රෙම තියෙන හැමේවා. සත්පුරුෂ කොයි වගේ කෙනෙක්ද? විවිධ කෝණ වලින් බලපු හැටි. පින්වතුනි දවසක්ද වෙළඳ කණ්ඩායමක්. අද වෙළඳාම කියන එක හැමදාම පරණ එකක් නෙනේ. සිටුපුරු කියන්නේ වෙලෙන්ද? වෙලෙන්ද දැනගන්න ඕන සතර අපායට වැටෙන්න නැතුව වෙලඳක් නෑ. නැත්නම් මේ සසරේ ගැලවිලා. වෙලඳාම නොකර ඉන්නත් හොඳ නෑ නෝ. වෙලඳාම කළ හැකි ධර්මානුකූලව. මේ කෙටි කාලේ අපි පරලෝ ගිහිල්ලා නේද? සුගතිගාමි වේවානේ අදහසක් තියෙන දෙපාන්න නැගිට්ටම හැමෝම කරන්න ඕන මොකක්ද? හැමෝම අපි බුදුන් වඳිනවා නේද මූණකට හොදගෙන. මල් තියෙනවා නම් මල් පිරිසියකුත් තියලා පහම්පත්තු කරලා. කඩවල්ලත් එහෙම තමයි නේ. ඊට පස්සේ මොකද කරන්නේ? ගම්වේස්සට වලට රපොල්ලට කලවම් කරනවා. ආල් වලට වැඩි ටිකක් දානවා. නේද? එතකොට ඒක ධර්මානුකූල වෙන දාම නෙවෙයි. එහෙම කරන නිසා මම කියන්නේ. නැත්තම් අපේ ආල් වල වැලි තියෙන දෙයක් නැහැ. ගල්කට තියෙන දෙයක් නැහැ. ඒ නිසා එහෙමත් අය ඉන්නවා. විවිධ වර්ණක පාවිච්චි කරනවා නේද? රසක කාර්ක දාලා ආහාර හදලා දෙනවා අපිට. ළමයි කියන ගෙදර බත් එකට වඩා කඩේ බත් එක හොඳයි කිය. ළමයින්ට කියලා දෙන්න ඕනද පින්වත්? ඇයි කඩේ බත් එක රස දෙන්නේ? ඒවයි රසකාරක ශරීරයට අගුණයි අපේ ඇටකඩ දිරනවා. පොඩි කාලේ ඉඳලම ළමයට එපා වෙනකන් කියන්න ඕන. දෙලක් දුන්නත් කවන්නේ. උතේ කමදාම නම් කන්න එපා මේවා. ඒවා වැරදි වෙලඳාම්. ඒ වගේ ගැලවෙන්න බෑ. ඒ නිසා පින්වතුනි වෙලඳාම කියන එක බොහොම පරණ ඒ කාලේ තිබුණ හුවමාරු වෙලඳාම. ඈත රටවල් වලට අරගෙන යනවා. බඩු වරන් ගිහිල්ලා විකුණලා ඒ පැත්ත තියෙන පෙරත් ගෙනල්ලා ඒ වගේ ක්‍රමයක් තිබුණා. මේ වෙළඳ කණ්ඩායමට අයිති 700 දෙනෙක්. මේ 700 දෙනාම නැවු නැගලා තමයි වෙළඳන් කරන්නේ. දැන් මේ 700 දෙනා නැවට නැගලා දියඹේ මහමුහුද තරණය කරලා දැන් වෙන රටකට යන්න හදන්නේ වෙලදා පිරිස. දැන් මේ පිරිස නැගලා මේ නැවට මහමුහුද දියඹේ තරණය කරලා මැද හරියට යනකොට මහමුහුද මැද නැවේ යාන්ත්‍රික දෝෂයක්. නැවේ යාන්ත්‍රික දෝෂයක් නිසා දැන් නැව ඇතුළට ගලේ කාන්දු වෙනවා. ඒ වගේ වෙලාවට කොහොම හිතන්නේ? දේශ රටවලට යන අය දන්නවනේ එක සැරේටම නැත්තම්ම ගානක් උඩට ප්ලේන් එක උස්සනකොට හැප්පියාගෙන පන්සලට එන්න නැති වුණාට එන්න තියයි තමන්ගේ ආගම සිහි කර කර බහිනකම්ම බයි වාහනයකට නැග්ගත බහිනකම බයි නේද හිතයට තියෙනවා ඒක නිසා ජීවිත බය තියෙනවා අපි නම් බය දැක්වුවට හැමෝටම තියෙන කොයි වෙලාවෙත් දැන් මේ කාලේ ගොඩක් බයයි මිනිස් එක්ක කතා කරන්න බයයි නේද මේක හරි ආරක්ෂාව කියන්නේ කවුරුත් කැමති අපි මනුෂ්‍ය බලයක් ලබන්නේ හරි කොහොම පින් කරලානේ ඒක ඕක මේ නිකන් නැති කරන්න හොඳ නැහැ ආරක්ෂකම ඔක්කොම අනුගමනය කරලා හරි ජීවිතේ පවත්වා ගන්න අපි පින් කරන්න පුළුවන් මනුෂ්‍යයලා හිත විතරයි දෙවියෝ වෙන බලන් හිතට දෙවියන්ට පින් කරන්නත්ව ඒ නිසා මේ පිරිස දැන් මහමූද දියඹ තරණය කළා නැවේ යාන්ත්‍රික දෝෂයක් ටික ටික දියපාන්දු වෙනවා 699 දෙනෙක් කෑකෝ ගහනවා මරලා තුන් දෙනවා. මුහුදවැල බේරගන්න කෙනෙක් නැහැ. බේරගන්න කෙනෙක් නැහැ. 699ක් කෑ ගහපු එක්කෙනෙක් නේදයි. එයා කෑ ගහන්නේ අර 699 දෙන අතර විමසන සුළු පුද්ගලෙක් ඉවල්ලක් ඉන්න ඕනේ නෙමෙයි කෙනෙක් ඔක්කොම කෑ ගහද්දි ගහගන්න යද්දි අමෝදුවරක නෙමෙයි. ඊරණේ කරන්නේ වෙලෙස් ස්ථානවලට ප්‍රඥාව තියෙන. එහෙමනේ වෙලා තියෙන බණ වෙනවා නම් අපි ඔක්කොම එකතුලා බයින්නවනේ කාට හරි. හරි මොලේ තියෙන එක්කෙනෙක් හිටියනම් ඔක බැරිද පාලනය කරන්න? නේද? මේ ඔක්කොම එකතු වෙලා කාට හරි බැන්න කිව්වම අපි තේරුම් ගන්න දෙයක් තියෙනවා. එක එක්කෙනෙක් අත ඉඳලා නැහැ. හැමදාම සිවිසමාදන් වුණාට මන ඇහුවට තේරුම් ගන්න නැති ඉපේ. ඒ නිසා තමයි අර ඔක්කොම තරහ වෙලා තියෙන්නේ. අපි කවුද දෙපැත්තක් අඳු වෙනකොට අපි බලන්න ඕන මොකද්ද? කොහොමද මේක සංසිඳව නැහැ. ඒකයි හිතන්නේ. කවුරු හරි කාට හරි දොස් කියනකොට කවුරු හරි ඉන්නෝනේ ඒක හොඳ පැත්ත පෙන්වන්න නරක පැත්ත පෙන්වන්න මධ්‍යස්ථකේ. එක දිගට 699 දෙනෙක් කෑ ගහන ගමන් එතන හිටිය හොඳ විමසන සුළු කෙනෙක්. එයා කල්පනා කරා මේ 699 දෙනෙක් අඬනවා කී තව ටිකකින් බුදට දියබත් වෙනව නේද? එක්කෙනෙක් ඉන්නව නිශ්ශබ්දයි. ඉහිලා බලන්න ඕනේ ඇයි කියලා. අර විමර්ශන සුළු පුද්ගලයා විමසිල්ලෙන් යුක්ත පුද්ගලයා අර පුද්ගලයා ළඟට ඇවිල්ලා ඇහුවා ඔබ දන්නේ නැද්ද මේ තව ටිකකින් මේ නැව දියවත් වෙනවා මුඩුපත් වෙනවා ජලේ කාන්දු වෙලා තියෙනවා මං තියෙන්නේ දැන් ඒ ඔබ නිහඬ යන්නේ නිහඬ යන්නේ ඔව් මමත් දන්නවා මේ මහ බූද වැද ඇඬුවා කියලා බේර ගන්න කෙනෙක් නෑ මම මේ ගමන පිටත් වෙන්න කලින් පන්සිල් සමාදන් වුණා එකම සීලයක්වත් කැඩුන්නේ නැහැ. මහා සංඝරත්නයට දානක් දුන්නා. මම ඉතින් ඒක සිහිපත් කර කර යනවා. එයාගේ මනෝ රූපවලට එන්නේ ඒක. ආමුදුන්ට ගම් බෙදපු හැටි, ගම් පිළිගත්ත හැටි නිකන් ඔක දින නවත්තන්න හොඳ නැහැ. සමහර අය දාන දුන්න ගෙදරට ගියා මතක්වත් කරන්නේ හොඳ පින්කමක් කරපු කෙනෙකුට නිකන් වෙලාවක වාඩි වෙලා ඒ වෙලාව ඇති වෙන දේ හිතන නගා ගන්න බැරිද? පුළුවන්. සිතිවිලි පුඤ්ඤාභි සංකාරයක පිට. සිතිවිලි પરම්පරාවක් රැස්සක් අපි නිතර නිතර ඉන්කම් ඉන්න වෙලාවල් වලට ප්‍රශ්න ගැන හිතන්නේ නැතුව අඩුපාඩු ගැන හිතන්නේ නැතුව තමන් කරපු විචිත්‍ර පින්කමක් හිතනවා නම් හරි වටිනවා නිතර නිතර. දැන් මේ තැනත් කියනවා මම ඒක කල්පනා කරේ. මට ඉතින් අඩන්න දෙයක් නැහැ. මම මගේ ගමන දැන් යන්න ගමන් වේලන් ටික හොයාගෙන තියෙනවා. ඇයි? පින්කම්. සසරට ඕන ගමන් වියදම් පාතේ කියලානේ pāli භාෂාවෙන් කියන්නේ ගමන් වියදම්. අපි ගමන් වියදම් හොයාගත්තම කොයි වෙලාවෙම මලක් කමක් නැහැ. යායුතුතනට අපිව අරන් යනවා. පෙර අපි මේ හොඳ තැන්වල ඉපදිලා ඉන්නවනම් ඒ ලැබිලා තියෙන්නේ කාගේවත් මේ කවසියත හැකි නේද අපි ළමයට හොඳට කන්න දෙනවා අඳින්න දෙනවා අපි තමයි ඉස්කෝලේට යන්නේ කිව්වට ළමයට පින් නැත්නම් කොහෙද යන්නේ හාමුදුරන්ට ඉතින් අපි නේ දන් දෙන්නේ ඔක්කොම ගෙවල් හද පන්සල් හදලා දෙන්නේ කිව්වට හාමුදුරන්ට පින් තියෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඔය ඩක්කර ලැබෙන්නේ නැහැ ලබන්නත්. කවුරු නොදුන්නත් යන ගමන යන්න පුළුවන්. අවශ්‍ය වෙන්නේ පෙර පින්ක කුබාව. ඒ විතරක් මදි මේ භවයේ හැකි තරම් පින් කරන්න ඕනේ මේ සසර කිසි කරගන්න. අර විමසන සුළු පුද්ගලයෙක්ව බැරිද අපිටත් පන්සිල් දෙන්න කියලා. දැන් අසත්පුරුෂයෙක් නම් මොකද කරන්නේ? ඒගොල්ලෝ දැනගෙන ඉන්න එපා. ඒ පන්සිල් අරන් ඉන්න දානයක් දින මොකද දැන් මට කරදර කරන්නේ. එහෙම නැසත් පුරුෂයෙක්. 699 දින මුහුද මැද මහා හඬක් භයංකර හඬ කොහොමද මේලි කරන්නේ? මොකද ഘോഷාව 700 දෙනෙකුට පින්වත්නි බෑ එකවර 500 දෙන්න මෙයා කියන කමක් නෑ මං 500 දෙන්නම් අන්න අය හතක් හැදෙන්න ඉක්මනට හැදුන කණ්ඩායම හතක් හත් දිනාට හත්සරයකට 500 දෙන සූත්‍රය තියෙන දැන් ටික ටික අර කෙන්ද දක්වා නාභිය දක්වා වතුර පිරෙනවා මෙයා අතාරින්නේ අනේ සත්පුරුෂයන්ගේදී සත්පුරුෂෝ ලේසින් අතාරින්නේ අසත්පුරුෂය අතාරිනවා සත්පුරුෂය කියන මම නම් ওই පන්සලට කවදාවත් යන්නේ නැහැ අසත්පුරුෂය ඒ පන්සලට යන්න බැරි මම ওই හාමුදුරන්ට ආයේ වඳින්නේ නැහැ යසත්පුරුෂයා සත්පුරුෂයෙකුට එහෙම කියන්න බෑ කියනකොටම කියන දැනගන්න ඕනේ මේ අසත්පුරුෂෙක්. එහෙනම් මා පන්සලට එහෙම නම් හාමුදුරන්ට එහෙම නම් අපිට කොහොමද කියලා හිතනවනේ. අයියලා ගෙදර මම නම් යන්නේ නැහැ. මම මනුස්සයන් මලගමටවත් යන්නේ නැහැ. එහෙම යන්න බැරි නැත්තෙම නෑ තියෙනවා. අසත්පුරුෂය ගාවට ගියාම එතනින් ලැබෙන අසත්පුරුෂ පිළිගැනීම. එහෙම නැත්තම් අපි ඒක ප්‍රකාශ කරන්න හොඳ නෑ. මුගියක් කමන්නේ කියන්න හොඳ නෑ. අසත්පුරුෂයා කියලා කියන්නේ මුළු පුරාම විසනේ තියෙන. අපි අයින් වෙන්න ඕනේ ඒගොල්ලන්ගේ. ළඟින් ඉන්න ඉන්න එයා බැල්මක් බැලුවත් ඒත් ඇති. බලන්නේ hina වුණත් hina වෙන්නේ වැරදි විදිහට. කතා කරත් එහෙමයි යටපිටේ තියෙන අසත්පුරුෂයා පරිගන්න ස්වභාවය ඉක්මනින් මෙතනින් අයින් වෙන්න. හැබැයි අපි අසත්පුරුෂය වෙන්න හොඳ නැහැ. ලෝකේ වැඩියෙන් ඉන්නේ සත්පුරුෂය නෙවෙයි බොහොම අඩුවෙන සත්පුරුෂය. ඒ නිසා අපි පුළුවන් තරම් සත්පුරුෂ වෙලා අසත්පුරුෂ ලෝකෙන් අයින් වෙන්න ඕන. මොකද ඒ තුල අපිට ගමනක් නැති නිසා. මේ මිනිස්සු සත්පුරුෂය. මැරෙන්න ආසන්නයි, මරණ ආසන්නයි. තව නිමේෂයකින් සමහර විට මුළු වතුර ගලයේම වට වෙලා මේ නැව ගිලෙන්න තිබුණා. ඒ පස්තරයකට පින්තුණි පංචශීලයේ සමාදන් කෙරෙව්වා. හත්සරයකට පංචශීලයේ සමාදන් කෙරෙව්වා. අර ටික ටික වතුර ජල දක්වා අවසාන කණ්ඩායමට මේ සමාදන් කරා නැවදීවත් වුණා. 700 දෙනාම අර අවසාන මොහොතේ අවවාදය දුන්න සත්පුරුෂයා දැන් හිතේ වෛරය ඇති කරගන්නවා. ඒ මැරෙන්න කිට්ටුනාම කියනවනේ අනේ මට ළමයි ටික බලන්න ඕන කියලා. ආශාවෙන් මැරෙන්නේ නේ ඔය හදන්නේ. සමහර විට බලපෑම් වෙන්න පුළුවන් ඊට පස්සේ. සමහර විට. දරුණක් සමහර විට යාගේ පස්සෙන් වෙන්න පුළුවන්. ඒවිල්ලා ඉතින් එහෙම එහෙම තියෙනවා. ඒ ප්‍රේතවත්තු විමානවත්තු කියනකොට පේනවා එහෙම. ආසාවෙන් දැරින්න හොඳ නැහැ. ඉන්නකම් සියලු දේ කරලා අලක් යනකොට සියල්ල අයින් කරන්න පුළුවන් වෙනවා නේද? අද මොකද කරන්නේ? අමංගේ දුව කසාද බදිනවා. අම්මා නිකන් ඉන්නවා. ඒක අස්සේ පිළිගා. නිහිලා නැහැ. පරිත්‍යාග කරන උතුම් පරිත්‍යාග කාලා දීලා පාසල වියදම් කරලා ඔක්කොමත් කළා කාටද අඳුරන්න නැති කෙනෙකුට දෙන මේ දුව අරන් ගිහලා පරිස්සම් කරගන්න කියලා. ඒ කාලෙත් එහෙමයි පළවෙනිම බා හම්බෙනකොට අම්මා ළඟට ආවා. දැන් පරණම්මල එහෙම ලේසියෙන් හැමදෙස්සම ওই පස්සේ ගියේ නෑ. ඒගොල්ලෝ නිදාසෙ ඉන්න දුන්නා. අපි එතන නීති දැම්ම මෙතනත් අවුල් වෙනවා. රටේ වැඩියෙන් කරන ප්‍රශ්න දෙකට කරත්. ඒ නිසා හැමදේම හිමයි. අතාරින්න පුළුවන් වෙන්න ඕනේ. අත්හැරීමට පුරුදු වෙන්නේ මේ විදිහට හැමදේම අපිම කරන්න ඕන කියලා සමහර විට කියනෝනේ මේ පුතාට මෙහෙමයි තාම මම සමහර අම්මලා ඉන්නවනේ තාම ළමයට මමයි කවව කවන්නේ කියලා කියනවා. අනික අම්ම කෙනෙක් මට කියනවා මේ ළමයා දැන් 9 පන්ති ඉන්නේ තාමත් මං කැව්වේ නැත්තම් කන්නේ ඇයි. ඇයි ඒ? අපි හිතන් ඉන්න අපිම ඔක්කොම කරන්න ඕන කියලා. නේද නෑ. අපි නැති දවසකට ඕක කියනවා නේද? අපි හිතන්න හොඳ නෑ. දැන් මේ අයට අවවාද කරා මොකද්ද? තරහක් ඇති කරගන්න එපා. දැන් මරණාසන්නයි කීර්තියක් ඇති කරගන්න එපා. දැන් ඔබේ සීලය මෙනෙහි කර. මේ මරණාසන්න වෙනකොටත් ඔයත් මතක තියාගන්න වැරද්දක් කරන මිනිස්සු මොකද? කෙනෙක් මරණාසන්න වෙනකොට කරන ලොකුම වැරද්ද තමයි වටේ තියෙන අඬනවා. ඒක හොඳ දෙයක් නෙවෙයි. ඒකට අරයාගේ හිත චුතිත්ත්‍ය නවත් වෙන්න පුළුවන්. ඒකට ඒ අඩොත් ප්‍රතිසන්දිය තියෙනවා. ඒ නිසා අඬන්න ඕන කෙනෙක් ඉන්නවනේ නෑ වෙන තැනකට ගිහිල්ලා අඬන්න ඕන. නරණ කෙනාගේ හිතට බලපෑම් කරන්න ඕනේ. අම්මගේ අන්තිම උස්ම යනකොට බදාගෙන අඬන්න හොඳනේ අනේ අම්මේ යන්න එපා කියේ. එතකොට එයාට ආශාවල් බන්ධ නැති වෙනවා. එතෙන්ට යන්න අරකයි. මේ ධර්මයේ ටිකක් ගැඹුරෙන් බලන්න ඕනේ ඒකේ පැති වලින්. දැන් මේ 700 දෙනාම මරණයටපත් වෙලා කොහෙද ඉපදුනේ? සෞතිස නිරෝ. ලොකුම පින්කම් කරනවා නම් හොඳයි. පින්කම් කියන ඒවා විචිත්‍රය හැමදාම එක එක පින්කම් කරන්න ඕන. මොකද එක එක ඒවාට එක එක ආනිසංස තියෙනවා. රූපයක් ලැබෙන එක ආනිසංශයක් උගත්කම ලැබෙන තව ආනිසංශයක් ලැබුත් නැති වෙන තව ආනිසංශයක් තේජස්කම ඇති වෙන තව එකක් කොච්චරනම් කරන්න තියෙනවද නේ ඒකනේ එක්කෙනෙක් බලවම උගත්කම තිබුණට ධනෙ නැත්නම් ධනෙ තිබුණට උගත්කම නැත්නම් නේද එනිසා මේ එක එක ඒවට පින්කම් වලට කියන්න එපා අපි නම් ඕන තරම් පින්කම් කරලා තියෙනවා සමහර අය කියනවා අපි නම් මේ ඕන තරම් පින්කම් කරලා තියෙන දැන් අපිට නොකරට කමන්නේ ඒ මෝඩකම් අන්තිම තප්පරේ දක්වාම පින්කම් කරන්න ඒවා තමයි තියෙන්නේ. අනිත් ඔක්කොම නැති වෙන දේවල්. එන්ට විචිත්ත දේවල් කොහේ හරිලා. ලෝකෙ කොහේ හරි තැනක පින්කම් කරන්න කොහේ කියත්. එතකොට මේ 700 දෙනාම ගිහලා පෞද්ගලිකා දිවි ලෝකෙ ඉපදුනා එකම දේව මණ්ඩලයක ඉපදුනේ. මේ දෙවියන්ට නමක් හැදුනා සතුල්ලප කායිකා කියලා දේවනිකාය. හුන්දාවෙම එක දේව වලල්ලක දෙවිවරු ටික ඉන්නේ. කණ්ඩායම් නායකයා කවුද? සිල් සමාදන් කරපු කෙනාට නායකත්වයේ කියන කීපය ලැබෙන එක. අද මොකද වෙලා තියෙන්නේ? ඕම නායකයෝ වෙන්න හදනවනේ. පස්සාමට ගිය ගමන් බලන්නේ කෙටි ක්‍රමයකින් කොහොමද ප්‍රධානීත්වෙ ඉන්නේ කියලා. ඉතින් මොකක් හරි වැරදි අල්ලසක් කරදීලා යනවා ප්‍රධාන දැනට. කරගන්න තේරෙන්නේ. යායුත් කොහොමද අද්දකීම් එක්ක යන්න බුදු බුදුනේ කොහොමද පාරමිතා 10 ක්‍රමයකට ඇවිල්ලා තමයි ලෝතුරා බුදුනේ. නැත්තම් රහත් වෙන්නම තුනනේ අර මේ සුමේද තාපසයලන් දීපංකර පාදමූලිය. සසර ඉවරයි නෙතන. හැබැයි උන්වහන්සේට උන්නේ නිකම්ම රහත් වෙන්න නෙවෙයි මම බුද්ධත්වයටපත් වෙලා අනිත් අය ලෝක සසරින් ගලවලා තමයි එතෙන්ට එන්න වැඩපිළිවෙලක් වෙන පාඨමාලාවක් කියනවා. ඕලෙවල් පාස් වෙනව කොහොම හරි කරලා නේ ප්‍රතිඵලාවම අපේ සමීක්ෂණ වාර්තා අපිට එනවා මේ සමහර අය මේ ඒ වැරදි ක්‍රම වලට පාස් වෙලා තියෙනවා ශස්ත්‍රයක් කොහොම හරි කරයි කියමු. තියෙන අනිත්‍ය භාගෙත් කරයි කියමු. හම්බෙලා Tamanට ලැබෙන තනතුර කරන්න පුළුවන්. එතනදි ගැටලුව. අමානුකූල යන්න ඕන ගමන. සසරත් එහෙමයි නිවන් දක්නා ගමනේ පහසු කෙටි ක්‍රම නැහැ. යන්න ඕනේ නියමිත ක්‍රමයට යන්න ඕන. නායකත්වයේ ලැබුණාන්න Taman සසර පුරුදු කරපු විදියට මෙතන නායකත්වයේ ලැබුණා දැන් මේ 700 දෙනා එක දවසක සාකච්ඡා කරනවා අපි මේ දෙව්ලොව ඉපදුනේ මොන පිනක් කරලාද කල්පනා කරලා බලනකොට ඒගොල්ලන්ට පේනවා ඒගොල්ලෝ කරපු පින අපි දෙවිවරු බවට පත් වුනේ මෙන්න මේ නිසා කියලා එක එක පුද්ගලයෙකුට කොච්චර වැඩ කරන්න පුළුවන්ද අර 699 දෙනා 699 පළකට යන්න පුළුවන් සමහර වෙලාවට සත්පුරුෂයන් හිටියන අන්න බලන්න සමහර අය කියනවානේ ඔය මම නම් ඔය දෙවලව් කුමකට යමක් කියන්නේ නැහැ බුදුහාමුදුරුවත් එහෙම කියලා නැහැ. Tamanta කෙනෙක් හදන්න ඕන නම් සියතරයක් හරි කියලා හදා ගන්න ඕන. අතාරින්න හොඳ නැහැ. දැන් මේ 700 දෙනා කල්පනා කරා අපි ඇවිල්ලා තියෙන මේ විදියට. 700 දෙනාම සාකච්ඡා කරා අපි මේක කියලා බුදුහාමුදුරන්ට පැහැදිලි කරමු. දවසක්ද මධ්‍ය මේ මධ්‍යම රාත්‍රී බුදුහාමුදුර වැඩ ඉන්න සරත් නුවර ගේපානාරාමයේදී විශාල ආලෝක ධාරාවක් විසිරුවාගෙන මේ දෙවිවරු පැමිණියා. ඇවිල්ලා කරපු ප්‍රකාශන ටිකක් තමයි මේ සූත්‍රයේ තිබෙන්නේ. සමහර ඒවා තියෙන ත්‍රිපිටකයේ බුද්ධ භාෂිත බුදුහාමුදුරු දේශනා කරපු. සමහර අය තියෙන දෙවියෝ දේශනා පැහැදිලි කරන්නේ බුදුහාමුදුරු සාදු කියලා අනුමත කරපු නිසා ත්‍රිපිටකයේ. ඒවට කියන්නේ දේව භාෂිත. ශ්‍රාවක භාෂිත කියන්නේ රහතන් වහන්සේලා බුදුහාරන්ට ඇවිල්ලා කිව්වොත් මෙහෙම හොඳයි නේද බුදුහාමුදුරනේ කියලා අපි නම් අනුන්ගේ අහන්න කැමති නැහැ නේ බුදුහාමුදුරේම නෑ. හොඳනම් පිළිගන්නවා. පිළි අරගෙන සාදු නාදයක් දුන්නම ත්‍රිපිටකයේ තියෙන ඔය බුද්ධ භාෂිත, දේව භාෂිත, ශ්‍රාවක භාෂිත කියන වලින් තමයි ත්‍රිපිටකය සම්පූර්ණලා තියෙන්නේ. මෙන්න දෙවිවරු ඇවිල්ලා මේ විහාර බුදුහාමුදුර හමු වෙන්න කරපු ප්‍රකාශන. එක කණ්ඩායය එතනත් ඉන්නෝනේ කණ්ඩායම් හතර හතර නායකවත්ද නේ. කවුරු හරි කෙනෙක් ඉදිරිපත් වෙනගෙන පළවෙනි කණ්ඩායමේ කෙනා ඇවිල්ලා කරපු ධාතාවකින් ප්‍රකාශ කරනවා සබ්බිරේව සමාසේ. බුදුහාමුදුරේ ආශ්‍රය කරනවා නම් ආශ්‍රයන කවුද ආශ්‍රය කරන්නේ? සත්පුරුෂය. සබ්බි කුබ්බේට සම්තමන් කණ්ඩායමක් හදා ගන්නවා නම් එතන ඉන්න ඕන සත්පුරුෂය. අපිට කොච්චර මේ සමිති සමාගම් හදනවද නේ? දෙලිකල් දුවන්නේ නැහැ නේ මොකද හේතුව? එතන ඉන්නේ මේ පරාර්ථකාමියයි නෙවෙයි ආත්මార్థකාමියයි. පරාර්ථකාමියයි තමයි සත්පුරුෂ කියන්නේ. දැන් මේ කණ්ඩායම එහෙම කණ්ඩායමක් නේ. දැන් බුදුහාරන්ට ඇවිල්ලා කියන සබ්බි කුබ්බේත සන්තම බුදුහාරනේ සත්පුරුෂෝ ඉන්නවා නම් එතන ඒ කණ්ඩායම සත්පුරුෂය වෙන්න ඕනේ. මොකද හේතුව සත්පුරුෂය ඉන්න තැන්වල සතං සද්දම්ම මඤ්ඤාය. ධම්මේ දරගන්න පුළුවන්. සෙය්‍යෝ හෝතින පාපී. සත්පුරුෂය ආශ්‍රය කරාම හොඳක්මයි නරකක් වෙන්නේ. දැන් කාට හරි කියන්න පුළුවන්ද සත්පුරුෂය ආශ්‍රය කරලා කරදරයක් වුණා කියලා? හැබැයි මෙහෙම එකක් වෙනවා. අපි හිතන් ඉන්න සත්පුරුෂය කියලා ආශ්‍රය කරන සත්පුරුෂය. පස්සේ තමයි දැනගන්නේ. අනේ මං එහෙම කෙනෙක් කියලා හිතුවේ නෑ කියලානේ වැඩි දෙනෙක් කියන්නේ 99ම එහෙම කියන්නේ. ඇයි අපිට තේරෙන තැනක් නෑනේ බැලුවම පේන්නේ නෑනේ. දැන් මధుරෙක් නම් අපි දන්නවා විස තියෙන තැන. ගෝනුස්සගේ දන්නවනේ. මිනිස්සුන් දන්නේ නෑ. පේන්නේ අපිට. දැන් අර හැදිච්ච රෝගය වගේ නේද? තියෙනවද නැද්ද දන්නේ. අපිවත් දන්නේ අපේ ළඟ තියෙනවද කියලා. දැන් කිමුතුගේ ඒ නිසා පළවෙනි කණ්ඩායම මොකද්ද කිව්ව අන්තිම කේලිය විතරක් මතක් කරගන්න අනිත් කේලිය තුනම එක වගේ. සෙය්‍යෝ හෝතින පාපියෝ පළවෙනි කණ්ඩායම. දෙවෙනි කණ්ඩායමත් ආවා. දෙවෙනි කණ්ඩායමත් ඇවිල්ලා ඒකෙත් කෙනෙක් ඇවිල්ලා බුදුහාරන්ට පැහැදිලි කර අර විදියටම පළවෙනි පේලි තුන එහෙමයි. සම්පිතේව සමාසේත සත්පුරුෂයෝ ආශ්‍රය කරගන්න සම්බි කුබ්බේත සන්තවං එහෙම කණ්ඩායමක් හදාගන්න. එතකොට ධර්මයේ දැනගන්න පුළුවන් හතර වෙන පෙළිය වෙනස් කරා පඤ්ඤා ලබ්බති නාඤ්ඤස. සත්පුරුෂයෝ ආශ්‍රය කරා මොකද්ද? ප්‍රඥාව ලබන්න පුළුවන් වෙන ක්‍රමයකින් ලබන්න බැහැ. මොකටද ප්‍රඥාව කියන්නේ? දැන් පාසලට අපි විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ලබා ගන්න. එතන ප්‍රඥාව තියෙන්නත් පුළුවන්. ඒ බුද්ධිය උගත්කම නේ උතන දෙන්නේ. ප්‍රඥාවට ඉතින් එහෙම කෙටිම තමයි අපි දැන් කියලා දෙන්නේ. නමුත් ගැඹුරු විස්තර තියෙනවා. පැය ගණන් කියන්න පුළුවන් විස්තර. අටුවාවේ තියෙන විස්තර හිම තියෙනවා ප්‍රඥාව ගැන. නමුත් අපි සරල තේරුම් හදාගන්න එපේ. ඒ නිසා ත්‍රිලක්ෂණින් ලෝකේ බලන්නේ. මේකට ප්‍රඥාව කියනවා. ත්‍රිලක්ෂණින් ලෝකේ බලනවා. අනිත්‍ය දුක යනාත්මයි. මොනද අනිත්‍ය? කේසාන්තේ ඉඳලා පාදාන්තය දක්වා මොකක්වත් ස්ථිර නැහැ. නේද? ඒ කාලේ කියපුවා දැන් අපි ඒ විදිහට කරන්නේ. කාලය විසින් සමහර ඒවා අපිට අන්තිමව පෙන්නනවා නේ. කලකදී අපිට බොහොම ඉපත් වෙලා ඉන්න අය තාම කෙටි කලක් තුළ විවිධ හේතු මත ඈත් වෙනවා. අපි ඒ වෙලාවට මොකද කල්පනා කරන්නේ? මේ මිනිස්සු බලන්නකො මගෙන් අච්චර උදව් වරගෙන දැන් නෑනේ නුනවත් බලන්න කියලා හිතනම අකුසලයක් නෙන්නේ. ඊටට අපි කල්පනා කරනවා අනිත්‍යතාවය නේද? ඒක තමයි මෙතනක් වෙලා තියෙන්නේ. අපි යෝක අර පැත්තට ගත්තොත් ක්ලේශයක්. අපි හරි පැත්තට ගත්තොත් අපිට පිනක් නේද? අපි ලෝකේ තේරුම් ගන්න එක. අපි කල්පනා කරන්නේ අර පුද්ගලයා අරගෙන ඒ කාලේ මම අච්චර කරලා දැන් බලන්නකො දැක්කම අහක බලන් යනවා. ඒ වෙලාවට එන එන කියන කියන හරි තව කෙනෙකුට කිව්වත් හිතුවත් එතන ක්ලේශයක්. අපි කල්පනා කරන්නේ මේක තමයි ස්වභාවය බොහෝ දෙනෙකුගේ අනිත්‍යතාවය ස්ථිර නැන්නේ ඒකනේ නෙමෙයි ඒ නිසා අනිත්‍යතාවය ස්ථිර නැත්තම් සැපද දුකද දෙන්න ධර්මාසනේ මං වාඩි වුණාම ඔයත් වාඩි වෙන්නේ කොහොමද? එක එක විදිහට වාඩිවානේ ඉන්න පුළුවන් කියලා. දැන් හිටියද? නේද? ඔය කීකටකට හැරුණාද? මට හැරෙන්න දෙයක් නැහැ මගේ දිහා ඔක්කොම බලන් ඉන්නවා. දැන් ධර්මාසනේ හදලා දෙනවා පහසු ආසනයක් මන කියන කෙනෙක් නිසා. ඒකේ කාලි ධම්ම හිම තමයි. ධර්මයේ දේශනා කරන කෙනාට අපහසුයෙන් තෝ ඒක ප්‍රකාශ කරන්න ඕන නිසා. හැබැයි මම පොඩි දෙයක් කිව්වේ. සැපයි සැපයි කියලා ලං කරගන්න හැමදේම ඉන්නේ ඔච්චරයි. එක වෙලාවක කවදා හරි හිතෙනවා අනේ මේ මොන දුකක්. අවසානයේ පටන් ගත්ත දවසම රෑ නිදාගන්න නැතුව පාන්දර ඇහැවිගෙන නේද සල්ලි ගැන හිතන එක්කෙනා සල්ලිමත් වෙන හෙනවා. තනතුරු නිලතල හොයන එක්කෙනා ඒ පස්සේ යනවා මහා ගොඩක් වැඩ කරනවා. මේ පුතාට එයි කියනවා දුවට එයි කියනවා නේද? අන්තිමට පුතා ඉන්නෙත් නෑ බලන්න යා විදේශ රටක. සමහර අය කියනවා අම්මලා අපිට මේ කරන්න ඕන තමයි කියලා නිකන් ඉන්නවා. මේවා තේරුම් ගන්න මේ ටික ගන්න. නිර්පේක්ෂකව බලාපොරොත්තු රැතුන මම මගේ කියලා ගන්න දෙයක් නෙමෙයි. අපි මේ තරුණ ලස්සන ජීවිතේ දැන් මේ දියපත් වෙලා තියෙන්නේ. අලක් බොහොම තමන්ගේ රූපය පිළිබඳ අභිමාණයෙන් හිටපු මහා ලොකු ආයතන වල ප්‍රධානීය විදිහට හිටපු හැමෝටම දැන් ළඟට වතුර එකක් ගෙනත් දුන්නොත් බොනවනේ නැත්තම් නැගිට ගන්නේ කියන්නේ හදාගත්ත ගියේ අතුගාගෙන අතර පණක් නෑ කොස්සක් ඉදලක් අල්ලලා මේක හිතන්නේ එතකොට තමයි හැම තප්පරෙම පින් කරන්න හිතෙන්නේ මේ කරන්නේ මේ ආමුදුරන්ට හොඳට ඉන්න කියලා සමහර අය ඉරිසියාවටත් පින් කරන්නේ නැහැ. අපි මොනවටද පන්සලටද පේන්නේ නැද්ද ආමුදුරන්ගේ ඇති කියලා ඒ ඉරිසියාව වෛරය. ඒතර නෑ පින්කම නෙවෙයි. අපේ දේවල් අපි නිදහස් කරද්දී අපිට වෙන දේවල් පේන්න තියෙනවා. කාගේවත් දේවල් බැලුවොත් අපිට එතන දෙවන තුන්වර වල අපිට යමක් කරන්න හිතෙන්නේම නැහැ. ඉතින් අපි දන්නේවත් නැහැ ඔය ඇඳ කරපරිලා ඉන්න වෙලාවක නැතුණයි කියලා දෙනවා. අපි ආමුදුරන් සාදන්නවා. අනේ මේ වාහනේ වාඩි වුණා එහෙම මිය ගියා කියනවා. ඇදේ රෑනි දාගත්ත උදේ නැගිටින්නේ නැහැ කියනවා. ඒක වක් කරගෙන පුටුවේ වාඩි වුණා අය බෙල්ල පැත්තකට ගියායි කියනවා. ඒක ඒක විදි අපි ඕවට තමයි මේ මාංශ වෙන්නේ. හරි නිින්දක් නෑ වෙලාවට නිදාගන්න එපා නේද? නිදාගන්න වෙලාවෙත් සමහර අය සල්ලි ගණන් කරනවා. නේද? පාන්දර හැරිලත් එහෙමයි. මෙයා තේරුම් ගන්න. ප්‍රඥාව කියන්නේ තිලක්ෂණෙන් ලෝකේ බලන හැටි මම ඔය සමහර දේවල් ලෝක තව තව හිතන්න තමන්ගේ දැනුමේ හැටියට මේක හිතන්නේ. ඊළඟට තුන්වෙනි කාරණේ තමයි සබ්බිරේව සමාසේත සබ්බි කුබ්බේත සන්තවං සතං සද්දන්න මඤ්ඤාය සත්තා ගච්ඡන්ති සුද්ධති සත්පුරුෂය ආශ්‍රය කරාම මිනිස්සු හොඳ පැත්තට යනවා මිනිස්සු මොනසලා කල්යාණ මිත්‍රෝ කියන්නේ හිතාගෙන මේ ආශ්‍රය කරන්නේ උන්වහන්සේලාගේ පිටපාඩු වෙන්න යන්න එපා. ඔය ඉන්නේ අම්මල තාත්තගේ ළමයි ටික තමයි. නේද? කෙලස් නැති නොකරපු අය ගාව අඩුපාඩු තියෙ ඒව හොයන්න ගියොත් කරදරයි. හැබැයි හාමුදුරුන් ගාව තියෙන ගිහියන්ට වඩා පරිත්‍යාගශීලී බව. උන්වහන්සේලා ප්‍රිය වචනේ තියෙන ගිහියන්ට වඩා උපදේශ දෙන ධර්මයේ දන්නවා. ඒ ටික විතරක් ගත්තම ඇතිනේ අපිට මොකද අනිත්‍යව. ඒ නිසා භික්ෂුන් වහන්සේ ලාස්ට් එක කරන්න නේද ගමේ පන්සල එක එක තැන්නේ මේ අරතන හරියට කරනවා ඒක තමයි හොඳම පාඨමාලාව. හුස්ම ටිකක් ඉර වෙච්ච වෙලාවට යන්න පුළුවන් දෙන්නට. ඈත තැන්වලට යන්න. අනුරාධපුරි පැත්තේ තමයි අපේ වටින පන්සල් ටික කවුරුත් කියන දෙයකට යන්න එපා කියලා සීමා බුදු ගන්න එපා කියලා අපි කියනවනේ. දලදා හම්දු බලන්න එපා කියනවද? ඕම ටික කරන ගමන් හැම කිසිම ළඟ ළඟ මේ සමහර විට තමන්ගේ ගෙදර එක්ක එහා පැත්තට තරහ වෙලා කිලෝමීටර ගණන් ඈත ඈතක හිතවත්. තේරුම් ගන්න මේකේ තමයි. ළඟ පහත එක්කෙනත් එක්ක හැමතිස්සෙම තරහින් ඉන්නේ මිනිස්සු අල්ලපු වෙට එක්කෙනත් අයියෙන් හදිස්සියකට පපුවේ අමාරු හැදුනත් කෑ ගහලා කියන්නේ ඉන්න මිනිස්සයා තරහ වුණත් යාළු කරගන්න ඉපැයි කොහොම හරි කර නේද මිනිස්සු කල්පනා කරන ලෝකෙම ඉන්නයි ලෝකෙට ගියාම නෝ තේරෙනවා රටේ ඉන්නකොට තේරෙන්නේ නැහැ කල්පනා කරන්න සත්‍ය අර තැනත්ත එක්කෙනෙක් 699 දෙනෙක්ම දිව්‍ය ලෝකෙටම ගියා ඒ නිසා අපි කවුරුත් මේ මහන්සි වෙන්නේ නැහැ සත්තා ගච්ඡන්ති සුද්ධති. හතරවෙනි කාරණය මුල් පිළිකුල එහෙමමයි සම්බිරේ සමාසේත සම්බි කුබ්බේක සන්තවං සතං සද්දම්ම මඤ්ඤාය සත්තා පික්කන්ති සාතතං සත්තා පික්කන්ති සාතතං සත්පුරුෂයන්ගේ තන ක්‍රමය තමයි ශ්‍රද්ධාදී ගුණ ධර්මයන්හි පිහිටගෙන ඉන්නේ නේද සමහර විට Taman සිල් සමාදන් වෙනවා. හොඳ තැනක් වුණොත් ආ හිතවත්ව ගෙනල්ලා කියලා හොඳ තැනක් අපි එතෙන්ට යමු. එතන හොඳ වැඩසටහනක් තියෙන Taman හොරෙන් ගිහිල්ලා ඒක එන එක නෙමෙයි නේද? සමහර අය කියනවනේ රැකියාවකට ගියත් මේ අනිත් කෙනාට කියන්නේ යන ක්‍රමෙ. එහෙන් කිව්වට තව දෙන්නේ තුන්දෙනෙක් කොහෙලද දෙන්නේ කියලා ඒත් කියන්නේ නැහැ. අම්මකටද මම එහෙම එක් කරන් යන්නේ. හැබැයි පන්සලුත් යනවා ඔක්කොම කරනවා. මේව තේරුම් ගන්න. ශ්‍රද්ධාදී ගුණධර්ම වල පිළිටන්නේ වැරදි කරන එක දිහා බල බල පොලිසියට අල්ලගෙන හංගන එක නෙමෙයි. නේද? අල්ලපු තමන්ගේ නෑයා උනත් කමන්නේ ඔය පේන්නද කියලා. එහෙම උන්ට හොම වෙන්න ඕන කෙනෙක් නක නෙමෙයි. පොට්ටක් හරි මහන්සියක් ගන්න බැරි වෙන්න පුළුවන්. යත්නේ කෘතේ අදි නසිද්ධති කෝත්ත දෝසක් යමක් කරලා නොවුනට මොකද වෙන්නේ? ඔක දෝෂයක් නෑ. නොකරමින් ඉන්නවට වඩා දැන් පුද්ගලයෝ හතර දිනක් ගැන කිව්වනේ. ඒ වගේමයි සත්පුරුෂයාගේ ඊළඟ ස්වභාවය තමයි සබ්බිරේව සමාසේත සබ්බි කුද්දේත සන්තවං සතං සද්දම්ම මඤ්ඤාය ඥාති මජ්ජේ විරෝචති සත්පුරුෂයා නෑය මැද්ද බබලනවනේ. ඊතර ප්‍රශ්නයක් වුණාම අපි මල්ලියෙන් අහමු. මොකද හේතුව? මල්ලි තමයි ටිකක් හැමෝගෙනම හිතන එක කියලා. ඒ නිසා හැමෝම කියලා අපි මල්ලියෙන් උත්සාහලා බලමු. අක්කයි කියලා එහෙම අක්කගෙම කියන්නේ නෑ අපි ඉස්සෙල්ලා. සමහර තැන් ලක්කගෙන් අහලා කිය කියනවා ඒක නංගිගෙන් අහමු කියනවා. ඇයි හේතුව මේ? ආයතනිකුණක් තියෙන අපි ඒ මහත්කෙනුත් අහලා බලමු. අන්තිර අපි හාමුදුරන්ගෙනුත් අහලා බලමු. නේද? අද ඒ පන්සල් වලින් ඈත් වෙලා නිකන් ඉවරදට හිතන්නේ නැහැ. ඉතල වැරදු කරද්දගෙනම තමයි පන්සලට එන්නේ. කරන්න තියෙන ඔක්කොම කෙම්පහන් ඔක්කොම කරලා කියනනේ හාමුදුරනේ එළ පිටිච්චක් කියන්නකෝ කියලා. නේද? සෙත් කවිත් කියලා ඔක්කොමත් කරලා අර මේ කේම් කරත් බලලා කරන්න තියෙන ඔක්කොම වැඩ ටිකක් කළා බලනකොට ඒවා ලෞකිකයිනේ ඔක්කොම අසාර්ථකයිනේ අවසානිනවා හම්බුනේ මේ අරන්ටක් කියමුකෝ අපි ඉතින් බලනකොට අපිට ආරංචි වෙනෝනේ මෙයා හැමතැනම ගිහිල්ලා ගිහිල්ලා බැරි බැරි කර නේද තවත් තවත් පන්සලකට එකනක් හරි ගිහිල්ලා නේ වෙන කෙනෙක් ගිහිල්ලා මනක් කියලා ඒකත් හරි ගිහිල්ලා නේ අනවශ්‍ය වැඩ පාවිච්චි කරොත් ඒක හිතට දුකක් යායුතු මාර්ගයේ තේරෙන්න ඕන ඉවෙන් තෝරගන්න ඕනේ කවදාවත් වෙනස් කරන්න ඕනේ නැහැ මුන්න දේ ආවත් වෙනස් කරන්න හොඳ නැහැ. හරි මාර්ගයට ආවම ඒ වැරදි මාර්ගයට යන්න හොඳ නැහැ. ඥාති මජ්ජේ විරෝචති නෑයන් මැද්ද බලන්න අර සාක්කේ කෝලිය දෙගොල්ල රණ්ඩු කරන්නේ මේ මුහුදේ වතුර වලට රෝහිණී ගංගාවේ වතුර වලට. මිනිස්සු ප්‍රශ්න හදාගන්න හරි කැමති ඉඩකඩම් වලටම මේ ප්‍රශ්න හදාගන්න. නේද? ඕවා තමයි ප්‍රශ්න හදාගන්නේ. දැන් අර පහුගිය කාලේ මම අහගෙන ඔය මේ ප්‍රධානී කියනවා මේ වැඩියෙන්ම තියෙන්නේ මේ ලංකාවේ තියෙන්නේ මහඳුරනේ මේ මේක එක ඉඩන්නලු කියලා. බැලුවම අක්කයි සම්කීයි අයියයි මල්ලි මේ එක බඩවැල කඩන් ආපු අය මේ. අවසානයේ ඉතින් දෙයක්වත් නැහැ. දෙයක්වත් නැහැ අවසානයේ. දින දිනුවයි කියන සතුට තියෙන ඉච්චරයි. අවසානයේ ඌ එකක්වත් නඩත්තු කරන්න අපිට බැරි වෙලා කාලයක්. අපරාධ කියලා හිතම මම අපේ මල්ලි තරහ කරගත්තයි කියලා. අපි තරහ කරගත්ත වැඩක් නෑ අපරාධය අපි ඔක් කරගත්ත කියලා අන්තිමට පසුතැවෙන්නත් වෙනවා. එතන තව අකුසලයක් එතකොට. දැන් බලන්න නෑයෝ මැද්දේ මේ ආරංචි බුදුහාමුදුරුවෝ කියනවනේ මගේ කිඹුල්වත් නුවරින් වෙන හුලගත් සතයි කියලා නේ. ඒක වෙලාව අපි කවුරුත් නෑයින්ට කැමති. දුර බැහැර යනවා, ඉඩක් ලැබුණ ගමන් ගිහිල්ලා බලලා එනවා. ඇයි ඥාතින් අතර තියෙන හරි ඇඟට පොඩි මේ මේ මේ ප්‍රතික්‍රියාවක් කියලා පොඩි ශරීරයට සතුටක් තිබෙනවා, හිතට සතුටක් තිබෙනවා. ඒක හැමෝටම තියෙනවා. බුදුහාමුදුරුවන්ට ආරංචි වුණා මේ අම්මගේ පැත්තේ තාත්තගේ පැත්තේ සාක්ෂි කූලිය කියන්නේ. දෙගොල්ලෝ රණ්ඩු වෙනවය මේ වතුර බෙදා ගන්න. පුදුමාර වැඩි එකෙන්ද නේද? ලංකාවටත් ආවේ ඔය නාගදීපයට ආවේ මේකනේ නේද? මාමල බෑමලගේ ප්‍රශ්නයක් විසඳන්න. අපි හැමදෙස්සෙම කල්පනා කරනවා ඒක පාක්ෂික වෙන්න එපා. ප්‍රශ්නයක් ඇති වුණාම එක පැත්තකට කවදාවත්ම වැඩි වැඩි උපදෙස් දෙන්න යන්න එපා. මේ ඕක මිනිස්සුයව නැති කරන්න ඕන. එහෙම නැත්නම් ඔයාට තමයි ඕක අයිතිය අරින්න එපා. එහෙමනේ අපි කියන්නේ. අරින්න එපා. බලන්න මැද තැනකට ගේන සමගියට ගේන. ඒක පිනක් නිසා. ඥාති මජ්ජේ විරෝචති නෑන් මැද බබලනවා සත්පුරුෂයා. අන්තිම පුද්ගලයා කවුද? සබ්බිරේව සමාසේත සබ්බි කුග්ගේත සන්තවං සතං සද්දම්ම මඤ්ඤාය ශෝක මජ්ජේන සෝචති. ඔන්න සත්පුරුෂයන්ත් එක්ක එනවා. ශෝක කරන්නන් අතර අශෝකී කෙනෙක් නිස්සෝකී කෙනෙක් වෙනවා නේ. ශෝක නොකර ඉන්න පුළුවන් නම් නේද මලගෙවල් ගියාම කවුරුත් අනද්දී පොළොවේ හැපි හැපි අඬලා වලෙන්නේ. ඉතින් අම්මේ යන්න එපා තාත්තා යන්න එපා කියලා අඬනවනේ නේද? එහෙම කියනවනේ දාලා යන්න එපා කියලා. හොඳයි රෑ 12ට විතර දුරට ගියොත් දොලාර ඊද? පුතේ මං ආවා ඉන්නද කියලා. නේද කවුරුවත් අමනුෂ්‍යව බාර ගන්න කැමති නෑ. යනකොට එහෙම කිව්වට ආවොත් බාර ගන්න නෑ අපි කවුරුත් තේරුම් ගන්න අපේ දරුවෝ අපිට ඉන්න පුළුවන්. විදිල ස්වාමිය වුණත් මේ ඉන්නකන් විතරයි ඉන්නකන් මේ අපිට සලකන්නේ ආවුදුරු පස්සේ ඇයි එන්නේ අපිට බණ කියන්න පුළුවන් නම් අපිට මිනිස්සු හරි ආදරේ. ලෙඩ ඇඳගෙන වැටලා බලන්න ඕන ඉන්නවද කියලා ඉතින්. එක දවසක් ඇයි දවසක් ඇයි මේ ස්පිරිතාලේ ගිහින් නතර වෙන්නකොට නිකන් අසනීපයි කියලා කී දෙනෙක් ඒදි කියලා. ඒ නිසා ඒවට තරහ ගන්න හොඳ නෑ. ඒක තමයි ලෝක ස්වභාවය. ශෝක කරන්නන් මට ශෝක නොකර ඉන්න පුළුවන් වෙන මතකයි නේද බන්දුල මල්ලිකාව ඒ කතාව. නේද බන්දුල සේනාධිපතියා ඇතුළු මේ තමන්ගේ දරුවෝ 30 දෙනා. අ රජවරු ඉතින් වැරදි තීරණට ආව එක දිගටම පලි ගන්නවා. කුසල් මහ රජුණුත් අතට පොඩි ප්‍රශ්නයක් ඇති වෙලා තිබුණේ. වඳුරු මල්ලිකාවත් හරි ශ්‍රද්ධාවන්ත උපාසකම්ම කෙනෙක්. සරියුත් මුගලන් දෙදෙනා වහන්සේ වඩම්මගෙන ගෙදර දානයක් දෙනවා. මතකයි නේද? දාන බෙදෙන අතරතුර පොඩි නියමක් ආවා. නියම කියෙව්වා ඉනේ ගහගත්ත දාන බෙදෙන. 16ක් හිටියා ළඟ. දාසි ගතින් වැටුණා මේ මේ මුතෙල් මුතෙල් කුක්කිය. මුතෙල් වාදිනා. වැටුණා පස්සේ මන්දර වලි කම්කුත් කිව්වේ නේ. සාමාන්‍ය ඔහොම දේවල් වල වුණා මොකද වෙන්නේ අපි දන් වලට යනවනේ නේද? මම එකකින් පිඟානක් වැටෙනවා. මිනිහට කණෙන් අල්ලන් ගිල කුසිරල් මියට උකා. දැන් අපි කොහොමද දන්නේ කොට උකක් ගන්න කියලා? ළමයා අඬනවනේ අපි දැනන හැටි දුන්නා තමයි. දානයක් දෙන වෙලාවේ අර පිඟානක් ගැන හිතනවා නේද? කොහොම බයින්න ගෙදර දිච්ච එකම જાති ඔය පෝසිලින් වර්ගයේ තියෙන අනක් විතරයි දැන් ඔච්චරමයි තිබුණේ දැන් ඔක්කොම ඉවරයි නේද වන්දල මල්ලිකාව කියනවා මේ සරුත්තරෝ කියන දේශනා කරනවා මේ විජ්ජති ධම් මේ ධම්මෝ විජ්ජති විජ්ජර ධම්මෝ විජ්ජති නස්සන ධම්මෝ නස්සති නිදෙන දේවල් නිදෙනවා නස්සන ධම්මෝ නස්සති විනාශ වෙන දේවල් විනාශ වෙනවා මල්ලිකාවෙනි මේ හිත කලබල කරද්දී මල්ලිකාව ඉදිරියට ලියුම අරගත්තා මෙන්න ලියුම මගේ ස්වාමියා ඇතුළු දරුවෝ 30 දෙනා රණභූමියේ මේ ගිහිල්ලා. ඒ ඒක තමයි මට පණවිඩේ. අපේ ගෙදරක දානයක් දුන්නොත් එහෙම කවුරු හරි මෝටර් බයිසිකලයක් හැපෙන්න හැපෙන්නේ කියන්නකෝ බලන්න දුර හැටි බලන්න. මේ රාමතුරු බඩ කියන්නේ. පෙරලගෙන දුවාවේ. අන්න ධර්මයට පන්සලේ හිටියට සිල් සමාදන් වුණාට භාවනා කරාට මේක ප්‍රායෝගිකව ගත්තේ නැහැ. ඒ වෙලෙත් ඒක කරා තමයි. හැබැයි එතකොට කියනවා සිල් ගන්න වෙලාවට එහෙම තමයි. අනිත් වෙලාවට මම මෙහෙමයි. කියන කොටක් කියනවනේ. අම්මා හැමදාම සිල් ගන්නවා දුවට බයිනකොට දුව අම්මා සිල් නම් ගන්න හැමදාම. ඒ ඒ වෙලාවට විතරයි මම. ඒකෝ සිල්යක්ද? ඒ වගේ අපි අද්දකින් ගන්න එපා. අපි වෙනස් වෙන්න එපා අනිත් අයට වඩා. හැමදාම සිල් සමාදන් වෙනවා නම් අපි අනිත් අයට වෙනසක් අපි පේන්නේ නැහැ. අනිත් අය වගේම නම් ඉන්නසෝ වගේම වෛර ක්‍රෝධ කරනවා නම් කොයිද වෙනසක්? දැන් මොකද කරන්නේ බන්දු මල්ලිකාව ලියුම පෙන්නවා අනේ සරි උත්සාහනේ මගේ හිත කොහෙද ඕවාගේ පිඟන් කෝප්පෝලින් වෙනස් වෙන්නේ මගේ ස්වාමියා ඇතුළු දරුවෝ 30 දෙනාම මිය ගිහිල්ලා කියලා කිව්වන්න ශෝක මජ්ජේන ශෝකී කෑකෝ ගහන තැනක ඒ කියන්නේ හාමුදුරු සත්පුරුෂය වෙන්නේ 100ක් අඩුවක් හාමුදුරු වඩනවද ඇයි අර අඳුර වෙන්න තුනේ අපි පෙන්වන්නේ නැහැ සමහර තැන්වල අපිටත් ඇලෙන තැන් තියෙනවා හැබැයි අඬන්නේ නැහැ ඇයි ජීවිත අවබෝධය තියෙනවා. මේක තමයි ස්වභාවය අපි දන්නවා. අපි ඒක සනසනනේ අපි හැමතිස්සම කියන්නේ ඔය මලගල්ල වැරද්දක් කරනවනේ. ආමුදුර වඩ බැලලා දැන් අර අඬන අය පොළවේ හැපෙන අය අපි ඔක්කොම සනසනවනේ මන කියලා කියලා දැන් මුකුත් නැහැ. අපි ওই ආමුදුරගේ මනෙන් නතර කරනවා නම් ඔක්කොම හොඳයි ඔය වැඩසටහන. ඊයන්ට දෙනවනේ කතා කරන්නේ. ආයි අඬවනවා ඉතින් ඊපස්සේ. ඔන්න කියනවා මෙයා මේමයි මට මෙච්චර සැලකුවා මේ ඊයේ මාත් එක්ක කතා කරා අර දැන් අපි අඩියක් ගියේ දැන් ආයි මිස් වඩනවා. දෙන්නපයි කියලා පාක් කරනවා. ඔය මිනිස්සු කරන්නේ අඬවන එක නේද? නිසා ආවුදුරුන්ගේ අනුශාසන ඇතිතරින් නවත්වුවම ඕන්නම් ගෙදර කෙනෙක් ස්තුති කරා. වහාම මේ නවත්තන්න මොකද මේ අපරාධේ. සනසීම කියන දැන අර කරන්නේ මොකද්ද? හරි කරදරයක් අරගලු කරන්න පුළුවන් තරම් අඬවනවා. කවි කිය කිය අර කිය කිය අර ඉතින් අර අරවට අනුව අඬනවා. ඊට පෙරහැරෙත් කරනවා කවි කිය කිය. තව මයික් එකක් බැලගෙන. ඒක මේ පිටුත් මේ ලෝකෙට නේ බණ කියන්නේ. ඒ නිසා මේව නවත්තගෙන ධර්මානුකූලව ඥානවන්තව මේ වැඩ කරන්න. ඉතින් ඔන්න ඔය කතාව පැහැදිලි කරාම බුදුහාමුදුරුවෝ මේ කණ්ඩායම් හය ওই ප්‍රකාශන හයක් කරානේ ප්‍රඥාව වැඩෙනවා හොඳක්මයි නරකක් වෙන්නේ නෑයුමැදි බබලනවා ශෝක කරන්නමැදි ශෝක නොකර ඉන්න පුළුවන් සුගතියට යනවා සද්දාදී ගුණ ධර්මෝ පිටනවා හය දිනේ කන්න තව කණ්ඩායමක් ඉන්නවනේ හත්වෙනි කණ්ඩායමේ නායකයව බුදුහාන්නේ මේ ඕකෙන් හරි මොකද්ද කියලා මේ හය දිනේ කයක් කිව්වනේ බුදුහාර කියන ඔය හය වැරදි කියලා. ඔය හයම හරි. හැබැයි ඕක මේ ලෝකයට සම්බන්ධ ඔය හයම. මගේ පේලිය මම වෙනස් කරනවා. මුල් පේලිය තුර ඒ විදිහටම දේශනා කරා. සබ්බිරේව සමාසේත සත්පුරුෂය ආශ්‍රය කරන්න, සබ්බි කුබ්බේත සම්තවන් එහෙම කණ්ඩායමක් හදාගන්න, සතන් සද්දම මඤ්ඤා එතකොට ධර්මයේ දැනගන්න පුළුවන්. සබ්බ දුක්ඛම මුච්චති. සත්පුරුෂය ආශ්‍රය කරාම දුක් කෙලවර කරගන්න පුළුවන්. අන්න එතෙන්ටයි අපි යන්න ඕනේ. ඒ නිසා හිම කල්පනා කරගෙන අද මේ ධර්ම දේශනාවේ මේ පින්වතුන්ට පැහැදිලි කළේ සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේ සඳහන් සත්පුරුෂයා පිළිබඳව පැහැදිලි කරන සබ්බි සූත්‍රයේ කරන දේශනාවයි සිදු කළේ ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා සිරංගක්කන්තු ශාසනං ආකාශට්ටා චුම්මට්ටා දීවානාග අමහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාශට්ටා චුම්මට්ටා දීවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිබ්බයා සෝකප්පත්තාච නිස්සෝකා හුන්තු සබ්බේ පිපානිනෝ දුකින් කෙලෙන සත් දුකින් නිදෙත්වා දියෙන් වෙසෙන සත් දිය නැති වෙත්වා සොමින් තැවෙන සත් සොම්නස් වෙත්වා ඉතින් මේ හැම සාත් සුවපත් වෙත්වා අභිවාදන සීගිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉන්නාතේ සමිච්ඡතු ධර්මස්සවනානි සංසෙන් උතුම් නිර්වාණාවබෝධය වේවා සතු සතු සතු ඒකම සදර්ම දේශනා පවත්වවදාළ කොළඹ 15 මත්තක් කුලිය ශ්‍රී කල්යාණි ගංගාරාම අධිපති උතුරු කොළඹ ප්‍රාදේශීය ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේකාධිකාරී කොළඹ දිස්ත්‍රික් පිරිවෙන් ගුරු උපදේශක කොළඹ කඩවත් සතර ප්‍රධාන සංඝනායක සතරම් කීර්තිශ්‍රී ත්‍රිපිටකාචාර්ය ශාස්ත්‍රපති රාජකීය පඬිතු පූජ්‍යපාද කරපුටුගල රේවත නායක ස්වාමීන් වහන්සේට තවත් চিරාත් කාලයක් මෙවැනි වූ ශාසනික කටයුතු සිදු කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවනයේම ලැබේවා සාදු සාදු සාදු